ඊළඟට තව කෙනෙක් ආ ඔව් අවසරයි හඳුරන්නේ දැන් මේ මම දන්නේ රහත් වෙන්න පාරමිතා සංසාර ගානක පුරන්න ඕනේද කියලා. එහෙම පුරන අපේ හාමුදුරුවනේ දැන් අපි කලින් ආත්මික පාරමිතාවක් පිරුවද ඒක හරියට කළාද ඉස්සරහට තියෙන්නේ මොනවද කියලා අපි කොහොමද දැනගන්නේ? ඊළඟ එක මේ සිරිසංග බෝ රජුරුව අන්තිමට යාගේ නෝනව දල්ලාමයිව රාජදේපල එහෙම දුන්නා. ඉතින් ඒ වගේ අරමුණකට එහෙම Tamanට අයිති නැති දෙයක් දෙන එක එහෙම හරිද? <laughs> ප්‍රශ්න දෙකක් ඇහුවේ. දැන් පාරමිතා පුරනවා කියලා කියන්නේ පුතා මේ ඒක දැන් සමහරු කියන්නේ පාරමිතා කියලා එකක් ඕනේ අපිට ප්‍රඥාව අවදි කරගත්තොත් නිවන් දකින්න පුළුවන් ප්‍රඥාව අවදි කරගත්තොත් නිවන් දකින්න පුළුවන් තමයි හැබැයි ප්‍රඥාව කියන එක මේ එකපාරට මේ ස්විච් එකක් දාලා ලයිට් එකක් පත්තු කළා වගේ අවදි වෙන එකක් නෙමෙයි ඒක භවයෙන් භවයේ පුරුදු කරන්න ඕන එකක් එහෙම පුරුදු කරලා පුරුදු කරලා ටිකෙන් ටික ටික ටික තමයි අවදි කරන්නේ. දැන් දැන් නිකමට හිතලා බලන්න ඔයාට පුළුවන්ද මේ ජීවිතේ මම මෙන්න මෙපමණකට අදිෂ්ඨානය දියුණු කරගන්නවා කියලා හිතුවට ඒක අපිට කරගන්න පහසු නෑ. ඒකට දීර්ඝ කාලයක් ටික ටික ටික ටික පුහුණු කරන්න. මම මෙන්න මෙච්චරට වීරය කරනවා. දැන් අපි හිතමුකෝ අර බුදුහාමුදුරුවෝ හිතුවා වගේ මගේ ඇඟේ ලේ මස් ඇට නහර ලේ මස් වියලී යනවා නම් වියලී ඒවා ඇට නහර සම් විතරක් ඉතුරු වෙනවා නම් ඉතුරු ඒවා බුදුබව ලබාගෙන මිසක් මම මෙතනින් නැගිටින්න නැහැ කියලා. ඉතින් අපිට එහෙම වාඩි වෙන්න බෑනේ. ඇයි ඒ ශක්තිය සසරේ පුහුණු වෙලා නැහැ. ඉතින් අන්න ඒ වගේ කෙලෙස් ප්‍රහාණය කරන්නට අවශ්‍ය මානසික ගුණාංග අවශ්‍ය මට්ටමට දියුණු කිරීම භවෙන් භවය අකණ්ඩව සිද්ධ කරන්න ඕනේ. ඒ අකණ්ඩ වැඩපිළිවෙල තමයි පාරමිතා කියලා හඳුන්වන්නේ. පාරමිතා කියන වචනේ තේරුම පරතරට පමුණවන්නට සමත් කියන එක. එතකොට මේ සසර සාගරයෙන් එතර කරන්නට සමත් වෙන මට්ටමට අර ගුණාංග දියුණු වෙන්න ඕන. ඉතින් දැන් මේ වෙනකොට අපේ ගුණාංග සසරේ සෑහෙන ප්‍රමාණයකට දියුණු වෙලා ඇති. ඉතින් දියුණු වෙලා තියෙන්නේ මොන ප්‍රමාණයෙන්ද කියලා හඳුනා ගන්න නිකන් හිටියට බෑ. ඒක පාවිච්චි කරන්න ඕන. දැන් මහදන සිටු පුත්‍රයා ගැන බුදුහාමුදුරෝ දේශනා කරනවා මහදන සිටු පුත්‍රයාට ඕනනම් රහත් වෙන්නට පුළුවන්කම තිබුණා. එතකොට රහත් වෙන්න පුළුවන්කම තිබුණා කියලා බුදු කෙනෙක් දේශනා කරන්නේ ඒ තනත්තාට සසරේ පාරමිතා වැඩිලා තියෙනවා, බෝධිපාක්ෂික ධර්ම වැඩිලා තියෙනවා, මේ ජීවිතයේ ඥාන සංප්‍රයුක්ත උපතක් හෙවත් ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබිලා තියෙනවා. ඒ ඔක්කොම ලැබිලත් ඒ මිනිස්සයා රහත්ුන්නේ නැහැ. සෝවාන් උනේවත් නැහැ. හැබැයි බුදුහාරෝ දේශනා කරනවා මොහුට රහත් වෙන්න තිබුණා. එතකොට මොකද්ද උණු ප්‍රශ්නේ? සසරේ පාරමිතක් තිබුණා, ඔක්කොම වැඩිලා තිබුණා, සුදුසුකම් සියල්ල සපුරාගෙන තිබුණා, අවදි කළේ නැහැ. ඒක සක්‍රිය කළේ නැහැ. ඉතින් සක්‍රිය කළේ නැත්නම් අර ඔක්කොම තිබුණත් ඔක්කොම යටපත් වෙනවා. ඒ නිසා අපි අපිට සසරේ කොච්චර පාරමිතා වැඩිලා තියද නැද්ද මේවා ඔක්කොම තීරණය කරන්නට අපිට වෙන ක්‍රමයක් නැහැ. ඒවැ යෙදී යෙදීම නැවත නැවත අපි අභ්‍යාස කරලා තමයි අපිට ඒක කරගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට ඔයාගේ දෙවෙනි ප්‍රශ්නේ තමයි සිරිසංගබ රජුරෝ නෙමෙයි ඒ තමන්ගේ දරුවෝ එහෙම දන් දුන්නේ වෙස්සන්තර රජුරෝ. එතකොට වෙස්සන්තර රජුරෝ දරුවෝ දන් දුන්නා කියන එක දැන් අද කාලේ ඔය වෙනත් අන්‍ය ආගම්වල අය මොන්ටිසෝරි වල පවා උගන්වනවා පුතේ මේ තාත්තා කෙනෙක් ඔයා පුංචි කාලේ දාලා ගියොත් ඒක හොඳයිද? එතකොට පොඩි දරුවෝ කියනවා නෑ හොඳ නෑ. එතකොට සිද්ධාර්ථ කුමාරයා එයාගේ පුතා ඉපදිච්ච දවසේම දාලා ගියා. එහෙනම් සිද්ධාර්ථ කුමාරයා හොඳ කෙනෙක්ද? නෑ, එයා හොඳ නෑ. ඉතින් අන්න එහෙම අර පුංචි කාලේ ඉඳලා දරුවන්ගේ ඔළුවට කාවද්දනවා මේ බෝසත් චරිතය කියලා කියන්නේ මහා දුෂ්ට හිතප්පපුවක් නැති තාත්තා කෙනෙකුට කරන්න බැරි විදිහේ මහා නපුරු වැඩ කරපු දුෂ්ටයෙක් කියලා හඳුන්වා දෙන්නට වෙනත් ආගම්වල ওই වගේ සංකල්ප ගෙනත් දානවා. ඉතින් අපි තේරුම් ගන්නට ඕනේ මේ බුද්ධ චරිතය කියලා කියන්නේ සුවිශේෂ චරිතයක්. ඒ බුදුහාමුදුරුවෝ මේ තමන්ගේ වැඩේ කරගන්න තමන්ගේ බිරිඳයි දරුවෝයි ඔක්කොම වලපල්ලට යවුවා කියන එකක් නෙමෙයි එතන සිද්ධ වෙන්නේ. ඒව ප්‍රාර්ථනත් එක්කලා. දැන් ඒ කාන්තාව භවෙන් භවේ එන්නේ ඔබ වහන්සේ යම් දිනක බුදු වෙනවා නම් ඒ බුදු වෙන අවස්ථාවට මගේ ශක්ති ප්‍රමාණය මුළු සසර ගමනේම මම උදව් කරනවා. එතකොට ඒක තමයි බිරිඳගේ පැතුම. එතකොට ඒ බිරිඳගේ ප්‍රාර්ථනාව තමයි සැමියාට ඒ ಗುಣ දියුණු කරගන්නට සහාය වෙන්නේ. එතකොට සැමියාට වගකීමක් තියෙනවා මේ කාන්තාව තුළ ඒ ගමන යන්න අවශ්‍ය ශක්තිය පුහුණු කිරීම. එතකොට දැන් බෝසත්වරයෙක් හැටියට බෝසත්වරයා සමග යන බිරිඳ අන් කිසිම පුරුෂයෙක් ප්‍රාර්ථනා නොකරන තරම් බෝසත්වරයාත් එක්කලා එකට බැඳෙන්නත් ඕනේ. ඒක අත්‍යවශ්‍යයි. හැබැයි ඒ බන්ධනය තුල ඕනම වෙලාවක අත්හරින්න පුළුවන් හැකියාව දිනු කරන්නත් ඕන. මොකද එහෙම නැති වුණොත් කෙලස් නසන්න බෑ. බන්ධනය තියෙන්න ඕන අවසාන භවය දක්වා ජීවිත පරිත්‍යාගයෙන් ඒ කැපකිරීම කරන්න. හැබැයි අවශ්‍ය තැනදී සම්පූර්ණයෙන් අතහරින්න පුළුවන් වෙන්නත් ඕන. ඒ නිසා බෝසත්වරයාට වගකීමක් තියෙනවා. බිරිඳ සමග ඊතා සෙනෙහසින් පවතමින් ඒ සෙනෙහස වර්ධනය කරන්නත් ඕන. අවශ්‍ය ඕනම මොහොතක අතහරින්නට පුරුදු කරන්නත් ඕන. දැන් අවසාන භවයේ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයේ සඳහා නික්ම යනකොට වෙන කාන්තාවක් නම් මේ දරුවා ලැබිච්ච දවසේම මෙහෙම අතහැරලා දාලා යනකොට වෙන කාන්තාවක් නම් සාප කරන්නේ අන යන තැන හෙනවදින්න. හැබැයි අපි දකිනවා යසෝදරාව ප්‍රාර්ථනා කරන්නේ අන යන තැන දිවමාලික පහළ වෙන්න. එතකොට අවුවේ තියෙන රැස්මාලා අඩු වෙනවා. ඉතින් ඒවා කාව්‍යකරණය වුණාට ඒ අර ඇයගේ සිතේ මතුවෙච්ච මෛත්‍රී පූර්වක සංකල්පන. එතකොට දැන් Taman සහ දරුවා අතහැරලා යන Tamanගේ සැමියාට මේ විදිහේ මෛත්‍රී පූර්වක ප්‍රාර්ථනාවක් ආශිර්වාදයක් කරන්නට ඒ කාන්තාවගේ මනසේ සෙනෙහස සහ අත්හැරීමේ ගුණය කොච්චර පුහුණු වෙලා තියෙන්නවද? ඉතින් ඒක පුහුණු කරන්න බෝසතාණන් වහන්සේ සසරේ ආදරය සෙනෙහස නැතුව නෙමෙයි ආදරය තිබියදීම ඇයට විරහව දරා දැන් අද කාලේ ඒ කාලේ නම් කිව්වේ හදවත පුපුරලා මැරෙනවා කියලා. අද අපි දන්නවා දරා ගන්න බැරි ආවේගයක් ආපු ගමන් heart attack එනවා. එතකොට නහරය පුපුරලා මැරෙන්න පුළුවන්. එතකොට ඒ தත්තෙටපත් නොවි ඒ කාන්තාවට ඒ විරහව ඒ වෙන්වීම දරා ගන්නට භවෙන් භවේ පුරුදු කිරීම බෝසතාණන් වහන්සේගේ වගකීම. මේ නිකම්ම දක්කගෙන එනවා නෙමෙයි අර අසංඛ්‍ය ගණනක් පිරිස පුහුණු කරගෙන පුහුණු කරගෙන එන්නේ. දැන් අඟුලිමාලට මම නැවතිලා ඉන්න නුඹ නැවතියන් කියන මේ වාක්‍ය දෙක කියනකොට සම්පූර්ණ කන පිට හැරුණේ එක භවයක හයියෙන් නෙමෙයි. සසරේ දීර්ඝ කාලයක් එහෙම තරවටු කර කර තරවටු කර කර පුහුණු කරපු නිසා. ඉතින් ඒවා තමයි පාරමිතා කියන්නේ. ඒවා තමයි වාසනා ගුණ කියන්නේ. ඒක තමයි පුහුණුව කියන්නේ. ඒක තමයි ප්‍රතිපත්තිය කියන්නේ. ඉතින් බෝසත්තරයාට ලොකු වගකීමක් තියෙනවා අර සමීප වෙන ශ්‍රාවකයෝ ඒ මට්ටමට පුරුදු පුහුණු කරා. ඊළඟට අර කාන්තාව එන්නේ බෝසතාණන් වහන්සේට උදව් කරන්න. ඒතකොට උදව් කරන්න ඇයගේ තියෙන ප්‍රාර්ථනාව සඵල වෙන්නත් ඕන. ඒතකොට මේ ප්‍රාර්ථනාව සඵල වෙන්නත් ඕන බෝසත්වරයාගේ පාරමිතාව සම්පූර්ණ වෙන්නත් ඕන කාන්තාවට අර දරා ගැනීම පුහුණු කරන්නත් ඕන. මේ සියල්ල හරියට ගණනය කරලා තමයි බිරිඳ දිය යුතු අවස්ථාවේදී බිරිඳ දන්නේ. ඊළඟට දරුවෝ ඒ ප්‍රාර්ථනා කරගෙන එන්නේ ඔබ යම් දිනක බුදු වෙනවා නම් ඒ අවසාන භවය දක්වා දරුවෙක් හැටියට මම ඇවිල්ලා ඔබේ පාරමිතාවට මම සහාය වෙනවා. එහෙමයි සසර පැතුම් හදාගන්න. එතකොට ඒ දරුවා එන්නෙම බෝසත්තරයාගේ ඒ ගුණය වඩවා ගන්නට සහාය වෙන්න. ඒ වගේම බෝසත්තරයා ඒකට අවස්ථාවක් හදලා දෙනවා. ඒ ආපු කාර්ය සඵල කරගෙන එයාගේ පාරමිතාව එයාගේ ප්‍රාර්ථනාව සම්පූර්ණ කරගන්න. එහෙම නැතුව බෝසතාණන් වහන්සේට ආයේ දරුවා දෙන්නට ඕන නැහැ. මනසින් ඒ තෘෂ්ණාව අතහරින්න පුළුවන්. ආයේ ඒක මේ යෝජකයට දෙන්න ඕනේ නැහැ. දැන් දැන් මන්ත්‍රී දේවිය කවුද වෙස්සන්තර රජුරෝ තපසට යනකොට මන්ත්‍රී දේවියත් ආවා. මන්ත්‍රී දේවිය ආවයි කියලා බෝසතාණන් වහන්සේගේ තපසට මොකුත් අන්තරායක් වුණේ නැහැ නේ. මගේ බිරිඳත් මේ ළඟ ඉන්නවා කියලා. බිරිඳ ඉන්නවා. නමුත් මනසින් අතහැරලා. එතකොට උන්වහන්සේට ධානාභිඥා උපදවන්නට කිසි ගැටලුවක් නැහැ. කාන්තාව හිටියයි කියලා. ඉතින් එහෙව් බෝසතාණන් වහන්සේට ආය බිරිඳ තව කෙනෙකුගේ අතට අල්ලලා දෙන්න ඕන නෑ. තමන්ගේ දරුවා බලහත්කාරයෙන් ගහ ගහ අරගෙන යන්නට ඉඩ සලස්සන්නට ඕනේ නෑ. ඒව පිළිබඳව තෘෂ්ණාව මානසික අතහරින්න පුළුවන්. නයිස් ක්‍රම කියන්නේ ඒකයි. අර කාර්ය කරන්නේ ඒ අයගේ පැතුම ඉටු කරගන්නට සහායක් හැටියට. ඉතින් මේවා අද සමාජයේ දරුවන්ට පුංචි කාලේ ඉඳලා සමහරු වැරදි විදිහේ ආකල්ප දෙනවා. ඒ ආකල්ප ඒවා නිවැරදි කාරණා නෙමෙයි. ඉතින් බෝසත්වරයෙක් වැඩ කරන්නේ හිතුමතේටවත් Tamange වැඩේ කරගන්න අනුන් පාවා දෙන්නටවත් නෙමෙයි. ඒ සමස්තය ගැනම බලලා දෙපසටම යහපතක් වෙන හැටියට. බෝසත් පාරමිතාව කියන එක මහා කරුණාව සහ මහා ප්‍රඥාව එකතු වෙලා කරේ. ඒ මහා කරුණාව කියන්නේ නලවන එක විතරක් නෙමෙයි. අර මම මුලින් ප්‍රශ්නයකට උත්තර දුන්නේ දරුවා වරදක් කරනවා නම් දැනලා හරි සැර කරලා හරි ගහලා හරි ඒකෙන් මුදව ගන්න. ඒක තමයි කරුණාව. දුකෙන් මුදවාගෙන එයා එයා ලොකු අනතුරකටපත් වෙන්න යනවා නම් ඒකෙන් වළක්ව ගන්න. ඒකෙදි පොඩ්ඩක් රිදෙන්න පුළුවන්. ඒක නෙමෙයි වැදගත්කම. එයාගේ පුහුණුව. ඉතින් ඒ නිසා මහබෝසතාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ කරුණාව කියන්නේ මේ හැමතිස්සෙම හිත මේ මේ සතුටු කර කර ඉන්න එක නෙමෙයි. රිද්දන්න ඕන තැන රිද්දනවා, අතහරින්න ඕන තැන අතහරිනවා. ඒකෙන් තමයි අර ඒ කෙලෙස් අහෝසි කරන්නට අෂ්ටලෝක ධර්මයට මුහුණ දෙන්නට ඒ අය සංසාරික වශයෙන් පුහුණු කරනවා. ඉතින් ඒක සාමාන්‍ය කෙනෙකුට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඉස්සෙල්ලා තමන් සැලෙන්නේ නැති වෙන්න මනස පුහුණු කරගන්න ඕන. ඊළඟට අනිත් අය සැලෙන්නේ නැති මට්ටමට ටිකෙන් ටික පුහුණු කරන්න. ඒකයි මේ බෝසත් පාරමිතාව කියන එකට ඔය තරම් කල්ප කාලාන්තරයක් ගත වෙන්නේ. පැහැදිලි වුණාද ඔයාලට ඒක?